සම්මා චක්කවාලේසු අත්‍රාගතන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අං භදංතා නමෝ තස්සෝ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සෝ නමෝ තස්සෝ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සෝ නමෝ තස්සෝ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්බුපාපස්සෝ අකරණං කුසලස්සෝ උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධානිසාසනං සබ්බබුද්ධ සම්පන්න පින්වත්නි නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේ හරි වංශය පිළිබඳ සාකච්ඡා කරමින් ඉන්න මේ දින කීපයේ අද දවසේ සිද්ධ වෙන්නේ වෙනි කාරණාවක් නෙවෙයි. එහි ඊළඟ ධර්ම දේශනාව අරිය වංශය පිළිබඳව අරිය වංශ ප්‍රතිපදාව පිළිබඳව කෙරෙන ධර්ම දේශනාව හෙට දවසේ ඉඳන් සිද්ධ වෙනවායි දේශනා මාලාව. මේ අපි දන්නවා අපි විදෙන් විදේ විදෙන් විදේ මේ ධර්ම දේශනා මාලාව තුළ විශේෂිත ධර්ම දේශනා කීපයක් සිදු කරන බව අපේ ප්‍රත්‍යවේක්ෂා කටයුතු සඳහා අපි කොයිතරම්නම් ධර්මයෙන් පෝෂණය වෙලාද කියලා සරෙන් සරේ සරෙන් සරේ නැවත නැවත නැවත නැවත පිරික්සමින් බලන්න ඕනේ. තමන්ගේ ජීවිතය ධර්මය තුළින් පෝෂණය වෙලා නම් තමන් වෙනස් පුද්ගලයෙක් බවට පත් වෙලා තියෙන්න ඕනේ. එතකොට එහෙම පෝෂණය වෙලා තියෙනවද කියලා විමසා බැලුවේ නැත්නම් හැමදාම ධර්ම දේශනාව ශ්‍රවණය කරමින් විතරක් වාසය කරනවා. ඒකෙන්ද මගේ පැත්තෙන් මම ධර්මය මගේ ජීවිතයට එකතු කරගෙනද කියලා බලාගන්න අපි සරෙන් සරේ මේ ධර්ම දේශනා මාලාවේදී මතක් කිරීම කරනවා. හදේවැනි මතක් කිරීමක් සිදු කරන්නයි සූදානම් වෙන්නේ. කුසලයේ ඉපදිලා නම් පින්නන්නේ අපේ సంతානගතව කුසල් උත්පාදනයේ වෙලා නම් අපි කුසලයෙන් පෝෂණය වෙච්ච මානසිකාරයක් අපි ළඟ තියෙන්න ඕනේ. එතකොට ඒ ඒ උත්පාදනය වෙලා කියලා දැනගන්නේ සාමාන්‍ය කෙනාට අකුසල් උපදින තැන්වල අකුසල් නූපදී තියෙන්න ඕනේ. එතකොට අකුසල් කියලා කියන්නේ ලෝභ දේශ මෝහ කියන ඒවා. එතකොට ලෝභ දේශ මෝහ උපදින්න හේතු වෙන බොහෝ දේවල් තියෙනවා පින්නත් මේ සාමාන්‍ය පරිසරේ. ඒ තියෙන දේවල් වල ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දිවට දැනෙන ගන්ධ රස ස්පර්ශ ආදී හින්දා අධිකතර වූ ලෝභ දේශ මෝහ උපදිනවා. ඉතින් ඒ වාගෙන් අතමුදලා වාසය කරන්නේ ඒ වෙනදා ලෝභ දේශ මොහ ඉපදිච්ච තැන්වලදී කොයිතරම්නම් Tamanට දැනට පුළුවන්කම තියනවද කියලා අපි Taman කෙරෙහිම පරීක්ෂා කරලා බලාගත යුතු තියෙනවා. දැන් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වගේ කාරණාවක්. දෙන්නෙක් ඉන්නවා වැඩක් කරන්න කියලා හිතාගෙන. මොන හරි වැඩක් කරන්න දෙන්නෙක් ඉන්නවා. දෙන්නෙක් ඉන්නකොට මොන හරි එක වැඩක් නම් දෙන්නෙක් කරන්න යන්නේ ඒ දෙන්නාගෙන් කවුරු හරි එක්කෙනෙක් මූලිකත්වයේ ගන්න ඕනද නැද්ද? එතකොට ඒ දෙන්නා අතර දෙන්නෙක් වැඩක් කරන්න යනවා නම් නායකයෙක් ඕනද නැද්ද? එහෙනම් ආයම වශයෙන් නායකයා බිහි වෙන්නේ දෙන්නෙක් අතරේ. නේද? එතකොට නායකත්වය කියන එක හැම වෙලේම නායකත්වයේ කියන එක හැම වෙලේම නිවැරදි අපට විය යුතුද නැද්ද? එතකොට අපි හැම වෙලේම බලන්න ඕනේ පින්නත් නේ මම නියම හැම කෙනෙක්ම මම අහන්නේ තනියම ජීවත් වෙන අයද ඉන්නේ අපේ සමාජයේ? තනියම තනියම ජීවත් වෙන ඉතාලම කලාතුරකින් ආරණ්‍ය සේනාසනයක වගේ නේද? නිදහසේ තනියම ඉන්න ස්වාමීන් වහන්සේ නමක් අරෙන්න බොහෝ අය නේද? දැන් ස්වාමීන් වහන්සේලා අතරුණත් පරපටිබද්දයි ඒ ජීවිතය. අන් අය මත සඳහා පැවතින අනිත් අන්තය මත රඳා පැවතිලා තියෙන අන් අයගේ උදව් උපකාර සහිතව ජීවත් වෙන්නේ. ඒකට අපි හැමෝටම මේ නායකත්වය කියන එක අත්දකින්න වෙනවා. ගෙදරක් ගත්තොත්, කාර්යාලයක් ගත්තොත් හැම කෙනෙක්ම තමන් යටතේ ඉන්න යම්කිසි පිරිසක්ව මෙහෙවගෙන ඉන්න අය. නේද? ඒ කියන්නේ කාර්යාලේ වැඩ කරන කෙනෙක් නම් තමන්ගේ යටතේ ඉන්න පිරිසක් ඉන්නවා. ගෙදරක ඉන්නවා නම් දරුවෝ මුණුපුරෝ ආදී ඉන්නවා. නේද? දෙන්නෙක් හිටියත් යම් කිසි මූලිකත්වයක් අරගෙන වැඩ කරන කෙනෙක් ඉන්න හැම කෙනෙකුටම නායකත්වයක් තියෙනවා. මෙන්න මේ නායකත්වය මූලිකත්වය ගැනීමේදී Taman නිවැරදිව කටයුතු කරාද කියලා විමසා බැලීමෙන් අපිට පුළුවන්කමක් තියෙනවා මම ධර්මානුකූලද කියලා පිරික්සන්න. හරිද? Taman ධර්මානුකූලවද මේ අය කොතන හරි කාට හරි උපදේශක් දීලා එයත් එක්ක එකතුලා වැඩ කරා නම් එතෙන්දි මම නායකත්වය අරගෙන. නේද? ඒකෝර මම ධර්මානුකූලවද හසිරුනේ කියලා. ඉන්නත් දැන් යම් කිසි එකමුතුවක් වෙලා කටයුතු කරන තැනකදී ඒ පිරිස එකතු වෙලා කතිකාවතක් ඇති කරගන්නවා. ඒ කතිකාවත ඇති කරගෙන සුදුස්සෙක්ව කොහාරු තැනක අපිට මේ දැනත්තා ගැන විශ්වාසයි කියලා මේ කතිකාවත ක්‍රියාත්මක කිරීම සඳහා නායකත්වයක් සපයා දෙනවා. කතිකාවතක් කියන්නේ මොකද්ද? එකතු වෙලා කතා කරගත්ත සම්මුතිය. එකතු වෙලා ජීවත් වෙනකොට බොහෝ අපහසුකම් තියෙනවා. නේද? ඒ අප දැන් අපි කියවල කතා වෙන්නේ එකත් කතිකාවතක්. ඒ කියන්නේ ඒක මොකක්ද මේ විවස්ථාව. නේද? කතිකාවතක් කියන්නේ ඒක තුලා කතා කරගත්ත ක්‍රමයක්. දෙවරක් තියෙන තාත්තයි අම්මයි දරුවෝ එකතු අපි මේ විදිහට ජීවත් වෙමු. අපි මේ විදිහට ජීවත් වෙමු කියලා කතිකාවත් ඇති කරගන්නවා. එතකොට ඒ සමහර පෞල් ඒකකයට වැඩි එහාට ගියාම දැන් මරණ ආදර්ශනිකයක් කියන්නේ මේ මරණාධාර සමිතියෙන් අපි හිතමු මේ ඒ කතිකාවතට අනුකූලව ඒ ව්‍යවස්ථාවට අනුකූලව මොකද කරන්නේ නිලධාරීත් පත් කරගන්නවා. හරි. එතකොට මේ නිලධාරියෙක් පත් කර ගැනීම කියන්නේ පත් කරගෙන මොකද කරන්නේ? එයාට අන් අයට වැඩිය යම් බලයක් ලබා දෙනවා. පන්සලක දායක සභාවක සභාපති කෙනෙක්, ලේකම් කෙනෙක්, එයාට කට්ටිය එකතු වෙලා ඔයාට බලයක් දෙනවා. නේද? ආන්ගේ බලය දෙන කෙනා මත නේද ඕනම ආයතනයක රටක ඕනෑම තැනක පින්නත් මේ බලවන්තව ක්‍රියා කරන පිරිස් අතරේ නේද මේ ඒ ගමන කිරණය වෙන්නේ නේද එතකොට අපි ගන්න තීරණ નિවැරදි වෙන්නේ කොයි වෙලාවකද කියලා බලන්න ඕනේ. ඒකර මටත් ඒ වගේ නිවසේදී හෝ කොහේ හරි තැනක බලයක් ලැබිලා තියෙනවා. ආන්ගේ බලය තුල මම ඉන්න වෙලාවක් තියෙනවා. දෙන්නෙක් එක්ක හරි ඉන්නකොට. හරිද? මම බලවන්ත වෙලා තියෙනවා. මම මගේ ගෙදර හසුරවන කෙනෙක් නේ. ගෙදර හසුරුවද්දී මම තීරණ ගත්තේ කොහොමද? කියලා බලන්න ඕනේ. ඔකටම ඉස්සෙල්ලා අපි දැන් ඉගෙනගත්ත ධර්මය අනුව හොඳටම දන්නවා. අකුසලය කියන එක අකුසලය කියන එක අපේ හිතවලට හොඳට ඉන්න කෙනෙකුට පිළිකාවක් ලැබුණා වගේ එකක්. අසනීප තත්වයකටපත් වුණා වාගේ එකක් අකුසලය කියලා කියන්නේ. එතකොට මේ අකුසලය කියලා කියන අපේ හිතේ ඇති වෙන මේ தত্ত্বය හරිය නිකන් අපිව දැන් නිවැරදිව අරමුණු කරන්න බැරි වෙන හිත විකෘති කරන ධර්මයක්. ඒක අපි දන්නවා දැන් පංච නීවරණ ගැන එහෙම මම කතා කරන්නේ බොහෝ වස්තුන් පහු ගෙටිකේ. ඒ කතා කරනකොට අපි දන්නවා හිත ආවරණය කරන ඇත්ත වසං කරන ධර්මයක් තමයි අකුසලය කියලා කියන්නේ. මේක කොයි වෙලාවෙ මතුවලාද කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ. අපි යම්කිසි ක්‍රීඩා තරඟයකට ඉදිරිපත් වෙන්න කියලා ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා තරඟයකට ඉදිරිපත් වෙන්න කියලා කෙනෙක්ව තෝරනවා. ලංකාවෙන් දක්ෂයෙක් තෝරනවා. තෝරලා මේ ක්‍රීඩා තරඟය ඉදිරිපත් කරනවා. යන්නේ සලසන්නේ මොනවා? නේද? නැත්නම් ගිහිල්ලා එතන කටයුතු කරන්න ගිහිල්ලා ක්‍රීඩාවේදී දිනන් ඉස්සෙල්ලා කකුලක් කරුණොත් අතක් කරුණොත් නේද? ඒ වගේ කායිකව කරන දේවල් වලදීත් අසනීප වෙන්න පුළුවන්. මානසික ස්වභාවයන් වලදී ඒත් එහෙමයි නේද එතකොට මානසික ස්වභාවයන් වලදී විකෘති වෙන්නේ අසාමාන්‍ය වෙන්නේ කොහොමනොත්ද ලෝභ දේශ මෝහ වලින් පිරුණා ලෝභ දේශ මෝහ ප්‍රබල වෙනකොට ඇත්ත සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා ඇත්ත සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා ගාක් වෙලාවට යම්කිසි තැනක අපි බලවන්ත වෙනකොට නිවසේදී හරි කොහේ තැනකදී අපි බලන්න ඕනේ අපි කොච්චර මගේ ආධිපත්‍ය පැතිරුවාද කියලා. වාකය තමන් බල සම්පන්න වෙන තැනදී හරීම නින්දිත ආකාරයට කටයුතු කරන ස්වභාවයන් තියෙන තමන්ගේ බලය පහවුරු වෙනකොට අන් අය පාගාදම ඉතා අසාධාරණ ආකාරයට ඉතාම නොකටයුතු ආකාරයට කටයුතු කරන ස්වභාවයක් පේන්න තියෙනවා. ඉතින් අපි බෞද්ධත්ව විදිහට පුහුණු වෙන්න ඕනේ. හරිද? පුහුණු වෙන්න ඕනේ. කොතනදද පුහුණු වෙන්න ඕනේ? අපිට බලයක් ලැබෙන වෙලාවට. අපිට යම් කිසි පිරිසක් අතර බලයක් ලැබෙනවා නම් අන්න ඒ වෙලාවට මම පිරික්සව බලන්න ඕනේ. මම එතනදී ධර්මානුකූල සිතුවිලි මට ආවාද? ධර්මයෙන් මම පෝෂිත වෙලා සිටියාද කියලා අන් අයට ඇඟිලි දික් කරන්න ප්‍රථමයෙන් කාගේ පැත්තටද ඇඟිලි දික් කරගන්න ඕන? ඔව්. මම නායකත්වයේ ධර්ම තැන් තියෙනවා. මගේ gederදී මම නායකත්වයේ ධර්මකොට මම අසාධාරණ විදිහට කෙනෙකුට වැඩියෙන් සලකුවාද කෙනෙකුට අඩුවෙන් සලකුවාද කෙනෙකුට බයෙන් සලකුවාද ආදි වශයෙන් එද මෝඩකම හින්දා හරි ඡන්දදේශ බය මෝහ කියන පැති වලට නැඹුරු වෙලා මගේ හිතේ ඒ විදිහට වැඩ කරාද කියලා පිරික්සන්න ඕනේ මට වැඩියෙන් ප්‍රයෝජන තියෙන අයට මම වැඩියෙන් සලකුවාද ගමේ කියන්නද නේද ගමේ නායකත්වයක් Tamanට ලැබුණා නම් මොන හරි නායකත්වයක් හම්බෙලා තිනේ පොඩි දන ගහන අර මොකද දානයක් මානයක් කරන තැනක කියලා හිතන්න හ්ම් සමහර අය ඉන්නවා කැවුම් වෙන තැන නායිකාව සමහර අය ඉන්නවා දාන ගෙදර නායිකාව නේද එතනදී හරි පිරික්සන්න මම මං වැඩියෙන් මගේ අයට කවුන් දුන්නා ඔයන ගම නේද එතකොට මගේ ඇයට කැවුම් දුන්නද? මං වැඩිපුර දාන ගෙදරදී අගතිගාමීව කටයුතු කරාද? අපේට අමතක නැපින්නත්. ඉහළම දේවල් ගැන අපි කතා කරන අතරවාරයේදී නේද? නමුත් Tamanට අවස්ථාව ලැබෙන වෙලාවේ අවස්ථාවෙන් රින්ගා ගියාද කියලා බලන්න. බොහෝ දානමාන පින්කම් කරන තැන්වලදී දැකලා තියෙනවද ප්‍රායෝගික වෙන්න කියලා මම කියන්නේ. ගොඩ ප්‍රායෝගික වෙන්න අපි හැමෝටම හැමෝටම එක විදිහට සැලකන්නේ අපි පුරුදු පුහුණු වෙන්න ඕනේ. ඒක තමයි අපි ධර්මයෙන් ලබා ගන්න ආවාසයේ පන්නරය. හරි මම දාන ගෙදර ගිහිල්ලා දැන් දාන මාන ඉවරයි. මේකට මුහුණ දෙන්න පුළුවන්ද කියලා බලන්න. හරිද? දාන මාන ඉවරයි. දැන් ලෝභයක් ඇති වෙන දේවල් තමයි තියෙන ඉස්සරහ. කට්ටියක් ඉන්නවා. පෑන්නද කලින්. පෑන්නද, එතුවද, හරිද හැංගුවාද කියලා බලන්න නේද මම පණිමින් මගේ කටයුතු සඳහා කලින් පයින්නවනම් මම හංගනවනම් මම අනිත් අයගේ ලාභය අයින් කරන්න කටයුතු කරා නම් එහෙනම් මම අගතිගාමීද නැද්ද මට එතන යම් කිසි බලයක් ලැබිලා බලය ලැබිච්ච ගමන් බලය ලැබිච්ච ගමන් අපේ හිත මොකද වෙන්නේ? පිරිසන් සත්ත්ව වගේ පරිණත පටන් ගන්නවා. හරිද? බලය නැත්තම් ඉන්න පැත්තකට ගා. දැන් දාන ගෙදර මට බලයක් හම්බෙලා කට්ටිය ඉස්සරහා මට මේක කරන්න පුළුවන්. මම තමයි මේක එහෙනම් මේ මෙහෙයුමේදී මම අගතිගාමීව කටයුතු කරා නම් මගේ නායකත්වය හරියන්නේ නැහැ. හොඳ නැහැ. හරිද? බෞද්ධයෙදී නායකත්වය පුහුණු කරගන්න ඕනේ. හරි. බෞද්ධ නායකත්වය කියන්නේ පින්නත් මේ පුදුම අභිමානයක් තියෙන නායකත්වයක්. ඇයි? බලතණ්හාවේදී වෙනස් වෙන්නේ නැහැ. අවස්ථාවාදී වෙන්නේ නැහැ. හැමෝටම සමානාත්මතාවයේ සලකන ස්වභාවයක් තියෙනවා. ගැටි වෙන්නේ නැහැ. ඇයි ඒ? රත් වෙන්නේ නැති හින්දා. හරි. හ්ම්. ඊළඟට මම මෙහෙම කියන්න දැන් දාන ගෙදර ගියා. දැන් දවස් දෙක තුනක් තියෙනවා දන්සල කියලා මම කියන්නේ අපි ගමේ දන්සල. හරි. දැන් මම දන්නවා මට අද මට කැමති විදිහට වැඩ කරන්න පුළුවන් උනේ මට මේ දන්සලේ බෙදෙන ඒවා පසුව ඒවා බාර දුන්න හින්දා. දැන් හෙට නිකන් වෙන කෙනෙකුට බාර දෙයි වගේ. එතකොට මං අන්න කේලම් කියලා අර ටිකක් නේද? මේ එහෙම කෙනෙක්ව එහෙම අයට නෑ මටම මේක බාර ගන්න ඕනේ කියලා මම බයෙන් කටයුතු කරනවා. මට හෙට දවසේ දන්සලේ නායකත්වයේ නැති වෙයි කියලා බයෙන් කටයුතු කරනවා. මම නායකත්වයට සුසුසුදු නේද? මං හරි පහත් විදිහට කටයුතු කරලා හැනවා. නේද? ඒක කිසිම දෙයකින්ද මැරෙන අපි මරණානුස්සතිය වඩලා තියෙනවා නම් නායකත්වයකට කොහේ හරි තැනකදී Taman මූලිකව කවුරු හරි නර මෙහෙවනකොට નિවරදිව මෙහෙවන්න මරණානුස්සතිය දන්නවා නම් අඳුම තරමයි. බෞද්ධ සංකල්ප කොච්චරනම් කොච්චරනම් අපේ ජීවිත වෙනස් කරනවද කියලා බලන්න කොච්චර සාධාරණ කරනවද කියලා බලන්න කොතර නිර්ව්‍යාජ නේද? ව්‍යාජ භාවයක් නැතුව කටයුතු කරන තත්යකට අගතිගාමී නැතුව කටයුතු කරන තත්යකට බෞද්ධ ධර්මයේ තුලින් පෝෂණය වෙන මානසික තත්ත්වයන් කවදාකවත් අකටයුත්තේ යෙදෙන්නේ නැහැ. පල තණ්හාවට වැටෙන්නේ නැහැ. අන් අයට හෙලා දකින්නේ නැහැ. Tamanne හොයා දක්වන්නේ නැහැ. ඒක බොහොම සරල ජීවිතයක් බවට පත් වෙනවා විතරක් නෙවෙයි දඬුවම් විතරයි නේද කෙනෙකුට කෙනෙකුට දඬුවමක් දීමේදී කුමන අරමුණකින් දඬුවමක් දෙන්නේ? පලි ගැනීම සඳහා නෙවෙයි ඒ දඬුවම දෙන්නේ කුමක් සඳහාද? හදාගෙන දරුවෙකුට දඬුවමක් දෙනකොට. හ්ම් මතක තියාගෙන දඬුවම් දෙන සිතක් තියෙනවද? නේද නෑ නේද එහෙම වෙන්න බෑ. එයාව හදා ගැනීම සඳහා විතරයි. හදා ගැනීම සඳහා දඬුවම් දිය යුතු තියෙනවා. ඉතින් ඒක හින්දා අපි හැම වෙලෙම බලන්න ඕනේ අපේ පැත්තට හැරෙන්න. බෞද්ධ ධර්මය තුළ අපි භාවනා කරන්නේ නැත්තෝ. හරිද? භාවනා කරන අය විදිහට පිළිවෙත් පුරන අය විදිහට මට පැහැදිලි සාධාරණව ජීවත් වෙන්න පුළුවන්කමක් තියනවාද කියලා හැරිලා බලන්න ඕනේ. මට ඒක තමයි අද මේ කියන්න වුණා වෙලා තියෙන්නේ. ඒක බලාගන්න තියෙන අවස්ථාව තමයි Tamanට බලයක් ලැබිච්ච වෙලාව. පොඩි බලයක් හරි ලැබිච්ච වෙලාව. ඒ තමයි Taman සාධාරණද කියලා බලන්න. හරිද? එන්නේ එහෙම අසාධාරණ. තමන් මොනවා හරි කාර්යාලයක තන වැඩ කරන්නේ. අනිත් එක තමයි අසරණ වෙච්ච මිනිස් ඉදිරියේ අහිංසක මිනිසුන් ඉදිරියේ බොහෝ තලා පෙළෙන ගති. නේද? බලවන්ත මිනිස් ඉදිරියේ නේද? කල්ලෙහාට වැටිලා තුප්පු දෙකට වැටිලා ඉන්න ගති. එහෙම ගති ලක්ෂණ කවදාකවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල ඉන්න අය ළඟ පහළ වෙන්නේ නැහැ. හරි. හැමෝටම එක වගේ සලකන ස්වභාවයක්. කෘතගුණ දැක්වීම කියන එක තියෙන්න ඕනේ. නමුත් යම් ආකාරයකට අසරණ වෙච්ච මිනිසුන්ව තලාපෙල්ලා දාන, ඒ අයට හිරිහැර වෙන ආකාරයට කටයුතු කරන දැන් අපි තුමු අපි දන්සලේ දැන් දන්සලේ නායකයා නේද මං කී කී හිටියේ ඒක. හරි. දන්සලට එනවා ගමේ ඉන්න ප්‍රභු කෙනෙක්. හරි. ඉතින් මම මොකද කරන්නේ බොහොම සැලකිලිමත් ගමේ ඉන්න දුප්පත් කෙනෙක් එනවා දන්සලට. මොකද වෙන්නේ? පොලිමනුත් එහාට. එයා පොලිම් පන්නලා ආරයව අරගෙන නේද? ප්‍රභූවරයා අරගෙන එයාට සලකලා ඒ බොහෝ දේවල් කරනවා. ආරයව හැම වෙලෙම පස්සට දාලා ගණන් ගන්නෑ. හොඳ දේවල් බෙදලා දෙන්නේ නෑ. ඉතින් ඒ වගේ අසරණ වෙච්ච අයට තලාපෙලා දාන ගතිය Tamanට ආවද කියලා බලන්න. නිවසට කවුරු හරි ආපුහාම පොඩ්ඩක් බලන්න. හ්ම්. අපේ නිවසට කවුරු හරි කාත් එක්ක හරි ආවා. එනකොට එයා බලපුලුවන්කාරයෙක්ගේ දරුවෙක් නම් නැත්නම් අපි දරුවත් එක්ක දරුවා යාළුවෙක් ආවා කියලා හිතන්නකො. කවුද පුතා මේ ආවේ? හරි. එයා කියන මේ අහවල් ගෙදර අහවල් ආපෝ මෙයාලා එක්කන් ආවේ මොකටද මේ? නේද? තේකක් දෙන්නෙත් නෑ දුන්නත් නිකන් බාගෙට තේකක් ළමයාගේ හිතනවක් වෙයි කියලා කරන්න දෙයක් නැතුව නම් නේද? පහත් කොට කලකනවා නම් හැබැයි ගමේ ඉන්න ඉහළ කෙනෙක්ගේ දරුවෙක් නම් ආව තා පුතා එන්න ඈ කොහොමද ඉතින් ඔයාගේ තොරතුරු ඔයා දැන් කොහොමද ඉගෙන ගන්නවද එහෙම වැඩ කරනවද දන්නේ මම දන්නේ මම මේවා කියන්නේ මතක් කර දීම සඳහා හරි අසරණයි වගේ පේන මිනිස්සු ඉදිරියේ Taman ලොකු වුණා නම් බලපුලුවන්කාරකම් තියන අය ඉදිරියේ Taman ගැති වුණා නම් භාවනාව පිළිතලා නැහැ හරිද කුලහීනියෝ අතරේ අතරේදී තමන් ලොකු වුණා නම් කුලවන්තයෝ අතරේදී තමන් ගැති වුණා නම් භාවනාව පිළිතලා නැහැ. සාර මිනිස්සු ඉදිරියේදී තමන් ගැති වුණා නම් දුර්වල මිනිස්සු ඉදිරියේ තමන් ලොකු නේ සමහර අය ඉන්නවා සාරපරස අය ඉස්සරහා නේද සාර අය ඉස්සරහා උකෝ දෙකට තුනක් නැවිලා වැඩ කරන අර හැම වෙලේම නිකන් අර ලාමක ඉන්න අය ඉස්සරහා මෙයා මෙයා ඇවිල්ලා ලොකු වෙනවා මේ ඔය කාගේ ගතියද? තිරසංගත සත්වෙන්ටත් තියෙන ඔය ගතිය. නේද? තිරසංගත සත්වෙන්ටත් තියෙන ඔය ගතිය. නේද? නේද? Tamanට වඩා බලවන්ත සත්ව වෙනකොට නිකන් සුනකේ කරන් බලන්නකො කොහොමද? එයාට වැඩි ලොකු ආය වෙනකොට නේද? වලිගේ අකුලගෙන දුම් වෙනවා. හැබැයි පොඩ්ඩක් හරි අරකට දුර වෙලා ගියද වෙන පස්සෙන් පන්නනවා. ඒ අන්න ඒ ගතිය අපේ තුල නැగిලා එන්න බෑ භාවනාවෙන් සමානාත්මතාවයට වැටුණා නම්. හරි. හැම වෙලේම ඇත්තට මූණ දෙන ගතිය තියෙනවද කියලා බලන්න. හ්ම් ප්‍රබෝධනාගේ නැත්නම් අපි දකින කුලවන්ත කෙනාගේ ප්‍රශ්නයක් ඇති වෙනකොට හැඳිලේ මේ පැත්තට සාධාරණේ කරන්නද? දුර්වල කෙනාගේ නැත්නම් අහිංසක කෙනාගේ දුප්පත් කෙනාගේ ප්‍රශ්නයක් වෙනකොට ඒක කොච්චර සාධාරණ ප්‍රශ්නයක් වුණත් ඒක අසාධාරණ විදිහට හොවා දක්වනවා නම් ඒ ලක්ෂණ Tamanට ධර්මයේ තුලින් එන ඒවා නෙවෙයි ඒවා තමන්ගේ තියෙන පහත් ගති වෙනවා. ඉතින් ලොකු ලොකු දේවල් ගැන හැම දෙයක්ම කතා කරන්න ඉස්සෙල්ලා අපි පුදු පුහුණු වෙන්න ඕනේ බෞද්ධයෙක් විදිහට ජීවත් වෙන්න හැම වෙලේම. හරි? නැත්තම් අපි කොච්චර ධර්මයේ කතා කරත් වැඩක් වෙන්නේ නැහැ. මේක ප්‍රායෝගික යෙදීමකට යන්න ඕනේ. ඉතා ප්‍රායෝගික වෙන්න. මම කියනවා මේක හරීම මාරු. හරිද? ඒකයි මම අද කියන ප්‍රත්‍යවේක්ෂාව මේක හරීම මාරුයි. තමන්ට ලාභ තියෙන, තමන්ට ප්‍රශංසා තියෙන, තමන්ට නොයෙකුත් වාසි තියෙන අය ඉස්සරහා බොරුව වුණ හරි වෙනවා. හීන දීන තමන්ට වාසි නැති අය ඉස්සරහා හරි දේ වුණ බොරුව වෙන ගතිය. හරි දේ වුණත් වැරදි වෙන ලක්ෂණ තමන්ගේ සිත තුළ නැගෙනවා නම් තමන් ඍජු ප්‍රතිපත්තියක නැහැ. ඒ කියන්නේ භාවනාවෙන් නියම ප්‍රතිඵලයක් ලබාගෙන නැහැ. ඒකින්ද අපි පුරුදු පුහුණු වෙන්න ඕනේ. පළවෙනි කාරණාව ධර්මය තුළින් අපි පුරුදු පුහුණු වෙන්න ඕනේ. මෙන්න මේ නිවැරදි බලය හමුවේ නිවැරදිව ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ. Taman ඒක බලා ගන්නම තියෙන්නේ මට මොනවා හරි අවස්ථාවක් ලැබිච්ච වෙලාව. මට මොන හරි අවස්ථාවක් ලැබිච්ච වෙලාවක මම මොකද වෙලා තියෙන්නේ කියලා. මේ විදිහට පුරුදු පුහුණු වෙන්න ඕනේ අපි. ඊළඟට ඒ වගේම ඕනම තත්ත්වයක් යටතේ මට කෙනෙක් එක්ක එකමුතුව ඉන්න පුළුවන්ද කියලා බලන්න. තමන් ඉන්න පරිසරයේ ඕනම තත්ත්වයක් යටතේ සාධාරණව කතා කරමින් කරුණාවන්ත එකමුතුව ඉන්න පුළුවන්කම තියෙනවා. එහෙම බැරි වෙච්ච අවස්ථා තියෙනවා නම් එහෙම බැරි වුණේ ඇයි? එහෙම බැරි වෙන්නේ මගේ හිතේ තියෙන විදර්ශනාවේ තියෙන අඩපාඩුකම් හින්දා. හරිද? එතකොට ඒ එකමුතුව ඉඳ අපි නිවසේදී සාකච්ඡා කරලා පුරුදු පුහුණු වෙන්න ඕනේ පින්නත් නේ. නායකත්වයක් පුරුදු පුහුණු වෙනවා වාගේම ඒ නායකයාගේ වගකීමක් වෙන අන් අයව එකතු කර ගැනීමට දක්ෂ වෙන්න ඕනේ. ඒ වගේම එකමුතු බව පුරුදු පුහුණු කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තරම් එකමුතුව ඉන්න පුළුවන්කමක් ලැබෙන සංකල්ප වෙනත් කොහෙවත් නැහැ. අව්‍යාපාද සංකල්පනා, මෛත්‍රිය, කර්මය ආදී සංකල්පනා පින්වත්නි අපිට තියෙනවා ව්‍යාපාදේ ගැන කතා කරා. ව්‍යාපාදේ ප්‍රතිවිරුද්ධ ධර්මත ගැන කතා කරා. ව්‍යාපාද නීවරණ ගැන කතා කරා. ව්‍යාපාද කියන්නේ ඇත්ත වැහෙන එකක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරානේ මං ගැන හරි බොරු කියනකොට මං ගැන හරි දොස් කියනකොට තරහ ගන්න එපා බුදුසසුන ඇත්ත පේන්නේ නෑ කියලා. මේ ව්‍යාපාදයෙන් පීඩාවටපත් නොවි අපි බොහොම එකමුතුව වාසය කරන්න ඕනම තත්ත්වයක් යටතේ පුරුදු පුහුණු වෙන්න ඕනේ. ජාතියක් වශයෙන් උනත් වෙනත් කිසිම තේරුමක් නැති බිඳීම් වලට ලක් වෙලා ඉන්නවද නැද්ද? කිසිම තේරුමක් නැති බිඳීම්. සිංහල මිනිස්සු සිංහල මිනිස්සු කී දෙයක මරලා දානවා. කී දෙනෙක් නම් එකිනෙකාට විරුද්ධව පෙර අල්ලනවා. එකිනෙකාට විරුද්ධව මොනතරම්න නේද? කලකෝලහල ඇති කරගන්නවා. කුමන්ත්‍රණ කරනවාද? ඒ ඇයි ඒ ධර්මානුකූල මනසක් නැති හින්දා. හරිද? එතකොට ලාංකිකයේ විදිහට අපේ එක්මුතු බව කොච්චර අඩුද? එකිනෙකා එකිනෙකා පටු කටයුතු වල යෙදෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් මේ පටුව කටයුතු කරන තැන්වලදී එකමුතු බව කියන එක සිද්ධ වෙන්නේ ගෞරවණීය වුණොත් තමයි. එකිනෙකාට ගෞරව කරගත්තොත්. එතකොට මේ එකමුතු බව ඇතුළ ජීවත් වෙන්න අපි බෞද්ධ විදිහට පුරුදු වෙන්න ඕන දැන් ඉතින්. මේක පටන් ගන්න කොහේද? ගෙදර ගෙදර වෙන කොහොමද? දැනගන්න. ඇතිතරම් දැනගන්න මං කියන්නේ. අවබෝධේ මොනවද දැනගන්නවා කියන්නේ? ගෙදර තීරණ ගන්න ගියාම තමන්ගේ අදහස් ඔක්කොම එළියට දාන්න. අනිත් අයට කියන්න. අපි මේකට රණ්ඩු අල්ලමු. හරි රණ්ඩු කියන්නේ මරා ගන්න රණ්ඩු නෙවෙයි. තර්ක කරගන්න. නේද? ඒ කරලා අපි එකිනෙකාගේ අදහස් අරගෙන ධර්මයට ගලපමු. අන්න බෞද්ධය කරන්නේ ධර්මයට ගලපනවා. ගලපන්න තැනක් තියෙන බෞද්ධයට. බෞද්ධයා තියෙනවා ලෝකය අවබෝධ කරගත්ත උත්තමයාණන් වහන්සේ නමකගේ මඟ පෙන්වීම තියෙන. නැත්තම් දෙන්නේ දෙන්නේ කතා බහ කරනකොට දෙන්නේ දෙන්නේ ක්‍රියා කරනකොට දෙන්නේ දෙන්නේගේ එන්නේ අදහස් දෙකක්. තුන් දෙනෙක් එතන එකතු වුණොත් තවත් ව්‍යාකූලයි. හතර දෙනෙක් එකතු වුණොත් ඊටත් වැඩි ව්‍යාකූලයි. ඒතකොට 10 15 දෙනෙක් එකතු වීම ගැන කවර කතාවක්ද? මෙතනදී අපිට ඕන වෙනවා එක නිවැරදි අදහසක් ඕන වෙනවා. ආන් කතිකාවත හැදෙන්නේ ඒක තමයි. නිවසට හදාගන්න කතිකාවතේදී තමයි රණ්ඩු අල්ලන්න ඕනේ. හරිද? දාන්සාලටත් කතිකාවතක් තියෙනවා. දාන්සාලේ කට්ටිය අපි දාන්සාල් දෙනකොට කට්ටිය එකතුලා කතා වෙනවා. අපි කිසි කෙනෙකුට විශේෂත්වයක් දක්වන්නේ නැහැ. ආන් කතිකාවතක් ඒක. නේද? අපි හැමෝටම එක වගේ කටයුතු කරන්න ඕනේ. අපි මෙන්න මේ මේ අයව ආරාධිත විදිහට ගෙන්න ගන්න ඕනේ. මේක කතිකාවතන්නේ. එකතු වෙලා කතා කරලා යම් සම්මුතියක් ඇති කරගත්තා නම් ඒක අයින් කරගන්න ඕනේ එකතු වෙලාම තමයි නේද? සමහර අය එකතු වෙලා කතා කරනවා එකතු වෙලා කතා කරලා තමන්ට ඕන හැටියට වැඩ කටයුතු කරනවා. එතකොට එකමුතුභාවය නැති වෙනවා. ඒක නිබඳව ඒක රාශී වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඒතකොට මම එහෙමද කටයුතු කරන්නේ මගේ පවුලේ එක මොකවත් එපා. හරිද? සමහර වෙලාවට අපි ලොකු ලොකු අයගේ අඩුපාඩු ගැන හොයන්න යනවා. ඒකත් ඕම ඉස්සෙල්ලා කාගේ හරි අඩුපාඩුවක් දැක්කම හැරෙන්න ඕන කාගේ පැත්තට ඉක්මනට. ඉක්මනට තමන්ගේ පැත්තට හැරෙන්න. තමන්ගේ පැත්තට හැරලා බලන්න මගේ නිවසේ චර්යාව මට බලය තියෙන කොටසේ මම හරියට වැඩ කරනවාද? හරි. යම් කිසි තීරණයක් ගන්න බැරි තත්ත්වයක් දෙපැත්තකට තුන් පැත්තකට තියෙන ඉක්මනට බලන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේ පිළිබඳ මොකක්ද? මේ පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන දේද මේ ක්‍රියාත්මක වෙන්නේ කියලා බලන්න ඕනේ. ආන් එතකොට අපිට වරදින්නේ නැහැ. ඇයි ඒ බුදුරජාණන් වහන්සේ ගැන අපිට ලොකු විශ්වාසයක් වෙනවා ශ්‍රද්ධාවක් වෙනවා මන් නෙවෙයි බුදුරජාණන් වහන්සේ බොහෝ දේ ලෝක අවබෝධ කරගත්ත උත්තමයාණන් වහන්සේය කියලා තමන්ට ලොකු දැනීමක් එහා නිවැරදි චින්තනය මගේ චින්තනයද අනුන්ගේ චින්තනයද මල් ළඟ ඉන්න කෙනාගේ චින්තනයද කියන එක නෙවෙයි නේද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තත් මේවා ගැළපෙනවද කියලා බලන්න ඕනේ. එක එක්කෙනාගේ චින්තනය නෙවෙයි ධර්ම චින්තනය, ධර්මානුකූල චින්තනයකට මම යොමු වෙලා මම ගන්න තීරණ ධර්මානුකූලද කියලා බලන්න ඕනේ. වාද විවාද ඇති වෙනකොට ධර්මයටයි මූලිකත්වය දෙන්න ඕනේ. ඒ බෞද්ධයාගේ එකම බෞද්ධයාගේ එකම ගුරුවරයා කවුද? ධර්මය. ඒ බුදුදන් වහන්සේ පිරිනම් පානකට කාටද බාර දුන්නේ? එහෙනම් මං හැම වෙලේම මගේ ගුරුවරයාගෙන් යමක් අහගන්න ඕනද නැද්ද? මගේ ජීවිතය සකස් කරද්දී මගේ හැම කටයුත්තකදීම මං ගුරුවරයා කියන විදිහට හැසිරෙන්න ඕනේ. එහෙනම් මගේ එකම ගුරුවරයා කවුද? ධර්මයයි. එහෙනම් මම මේ ධර්මය තුල හැසිරෙන්න ඕනේ නිමාකාරයට. තේරුණාද? ඒක එහෙම වෙන්න මොනද නැහැ. එතකොට බලන්න ඕනේ අපි එහෙම එහෙමද එහෙමද තීරණ ගන්න. මම එහෙම ධර්මානුකූල අපි ගන්න, gedaredi ගන්න තීරණ ධර්මානුකූලද කියලා මං හොයනවද? මම ගන්න තීරණ ධර්මයට ගැලපෙනවද කියලා මං හොයනවද? නේද? හොයන්න ඕනේ. හොයලා ඉවර වෙලා අන්න බලන්න එතකොට අපි ඔක්කොටම පින්නන්නේ බෞද්ධත්ව විදිහට දැක්මක් තියෙනවා. හැම කෙනෙකුටම අරමුණක් තියෙනවා. ඒ අරමුණ තුළ පැහැදිලිවම තීරණය මොකක්ද? නිවැරදි තීරණයයි. නේද? බෞද්ධ ධර්මය තුල අපි අහලා තියෙනවනේ මේ අතු දන්නවනේ හැමෝටම නේද? සමානාත්මතාවයක් තියෙනවා. මේ සමානාත්මතාවය තුල කාටත් නිදහසේ ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. හැමෝටම එකාකාරීව කටයුතු සම්පාදනය කරන්න ඕන නම. එහෙම කරාට වැරදි කරනවා නම් කවුරුහරි ඒකට අන් අයට සිද්ධ වෙන හානිය, අන් අයට සිද්ධ වෙන අකටයුත්ත නැති කිරීම සඳහා දඬුවම් තියෙන්න ඕනේ. එතකොට ඒවා මිසක් ඒවා පැහැදිලිව පැහැදිලිවම අපේ ජීවිතයට එකතු වෙලා තියෙන්න ඕනේ. ඊළඟට ඊළඟට බලන්න පුළුවන් මේ එකින් එක එකින් එක කෙටියෙන් තමන්ගේ ජීවිතේ ධර්මානුකූල වෙලාද කියලා බලාගන්න සාමාන්‍ය ජීවිතේදී නිවසේදී ඕන කරන දේවල් මම මේ මතක් කරන්නේ. මොනවා හරි තීරණ ගත්තත් දන්නේ නැහැ ඒක පෙරලා. මම මේ වගේ ජීවත් වෙනවා මේ වගේ ජීවත් වෙනවා මේ වගේ ජීවත් වෙනවා මේවා කරනවා මේවා කරනවා කියලා තීරණ ගත්තත් දන්නේ නැහැ. මම මගේ ව්‍යාපාරයක් දිනු කරගන්නවා. මම මගේ අධ්‍යාපනය මෙච්චර එහාට අරගෙන යනවා. මම මෙහෙම මෙහෙම කියලා තීරණ ගත්තත් දන්නේ ආන්ියේ ගන්නකොට තීරණ ගන්නකොට ලොකු හැඟීමකුත් ඒවා සඳහා. ටික දවසක් යනකොට අඩු වෙලා එහෙම තීරණයක් ගත්තොත් නෑ වගේ අන්තිමට නැති වෙලා ගියාද ආරම්භක ධාතු නික්කම ධාතු, පරක්කම ධාතු කියලා අපි ඕන තරම් කියනවා. Tamanට යොදා ගන්න නෑ ඒක. හරිද? Tamanට යෙදිලා නැත්තම් ඒක මම පරිසවචන කියන්නේ නෑ. මම හිස් වචන කියන්නේ නෑ. මම භාවනා කරනවා මේ ඉඳන් ඉන්නකො කියලා තීරණයක් ගත්තා නම් පින්නත් මේ ආන්ගේ තීරණ ක්‍රියාත්මක උනේ නැත්තම් මම පැහැදිලිවම ධර්මයට පැත්තෙන් දුර්වලද නැද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් අන්න තමන්ගේ දුර්වලතාවය හොයාගන්න ඕනේ. ඒ මගේ මානසිකාරයම ශක්තිමත් කරගෙන නැති හින්දා එහෙනම් මට ඉස්සරහට යන්න පුළුවන්කම නෑ මේවා හින්දා. එහෙනම් මම පැහැදිලිවම මේවා සකස් වෙන විදිහට කටයුතු කරන්න ඕනේ. අන්න බලන්න හැදෙන්නේ එතකොට නායකයෙක්ද නැද්ද? නායකයාගේ ලක්ෂණ මොකක්ද? අනිත් අය මෙහෙවාගෙන තමන් වැටෙන්නේ නැතුව යන අරමුණට යන්න ඕනේ. යන අරමුණට යන බෞද්ධ සංකල්පවල පැහැදිලිවම මේ මානසික ශක්තියින් වර්ධනය කරගන්න තමන්ට අවශ්‍ය කරන වේගයන් මානසික වේගයන් සකස් කරගන්න විදිහ තියෙනවා. ඒ බෞද්ධ ධර්මයත් එක්ක බෞද්ධ ධර්මයෙන් පෝෂණය වෙන හිත මහා ජව සම්පන්න බල සම්පන්න හිතක්ද නැද්ද? නිකන් කතා කරගෙන ඉන්න එකක් නෙවෙයි. නේද? ක්‍රියාත්මක වෙන එකක්. බොහෝ අවස්ථාවල ක්‍රියාත්මක වෙන එක. ඊළඟට මම මෙහෙම අහනවා. බොහෝ කාර්ය බහුල වෙච්ච වෙලාවල්. කමන්නේ නේද? අත ටිකක් කතා කරලා ඉඳලාමත් කතා කරන්න. ගොඩාක් කාර්ය බහුල වෙච්ච වෙලාවල්, වැඩි දෙනෙක්ගෙන් කරදර වෙන වෙලාවල් එහෙම තියෙනව නේද? ඒවා කොහොමද දන්නේ හැසිරෙන්නේ? රසාගින් නැත්නම් පරිගාන්ට ආවද දන්නේ ඒ වෙලාවට ඔක්කොම අපි කියන්නේ අනාගන්නවා කියලා. ඒ වගේ වෙලාවට තීරණ ඔක්කොම වැරදිලා. වැරදිලා තීව්‍රව හරියටම අරමුණට ය아가න්න බැරුව කටයුතු කරන දන්න. එහෙනම් ධර්මයෙන් පෝෂණය වෙලා නැහැ. හරිද? බොහෝ කලබලකාරී අවස්ථාවන් උදා වෙන වෙලාවේ ධර්මයෙන් පෝෂණය වෙන්නේ නැත්තෝ ධර්මයෙන් තමයි පන්නරය ලැබලා නම් මොකද වෙන්නේ? හරියටම ගන්න තීරණ. සරපට තේරුණත් ප්‍රශ්නයක් නැහැ. හරි. එවැනි අවස්ථාවක ගන්න තීරණය ඍජුයි ඒ වෙලාවේදී ක්‍රියාත්මක භාවය නිවැරදි. කලබල වුණාම අර කොරස්කට යනවා ගන්න බැරි වෙන්නේ නැහැ. මොකද උද්දච්චයට හිත යන්නේ කලබල වෙන්නේ නැහැ නේද? බොහෝ බොහෝ දේවල් එකවර එන වෙලාවල් වල කලබලකාරී වෙලා එකක්වත් කරගන්න බැරුව විනාශ වුණාද කියලා බලන්න. හානි කරගත්තද කියලා බලන්න. ඊළඟට Tamanට පැහැදිලිව යම් තැනකදී Taman අසීරුතාවයට පත් වෙන ප්‍රශ්නයක් ආපු වෙලාවක. පීඩාවක් ඇති වෙන ප්‍රශ්නයක් ආපු වෙලාවක. යම් දේවල් විනාශ වෙච්ච වෙලාවක. හැසිරෙන්නේ කොහොමද දන්නේ? <laughs> ඒ වගේ වෙලාවක හිත සංසුන්ව තිබ්බද කියලා මතක් කරගන්න. නිකන් හරි මතක් වුණාද කියලා බලන්න හානිය අවම කරගන්න ඕනේ කියලා. හානි වෙලා තමයි දැන්. යම් කිසි හානියක් ඒක මොකද මම බලාපොරොත්තු වෙච්ච විදිහට මේක කරන්න බෑ. කලබල වෙලා බය වෙලා කරන්න තේ හානිය අවම කර ගැනීම සඳහා මම ක්‍රියාත්මක වුණාද කියලා විතර බලන්න. හිමින් සකසුරුවන්ව වැරදිච්ච තැන නිවැරදි කරමින් එරිච්ච තැනින් ගොඩ එන්න. නේද? මඩ මඩට වැටුණා නම් දඟලන්න දඟලන්න දඟලන්න මොකද වෙන්නේ? තව එරෙනවා. ආන් ඒ වගේ තමයි මේ කලබල වෙච්ච වෙලාවල්. හරිද? බොහෝ බොහෝ ප්‍රශ්න ඇවිල්ලා, බොහෝ හිරිහැර ඇවිල්ලා, තමන්ගේ පල්ලෙහාට වැටිලා මානසිකත්වයෙන් වැටෙන මඩ වැටෙනවා වගේ. හරිද? මඩට වැටිච්ච වෙලාවේ දඟලලා හරියන්නේ නැහැ. සූක්ෂම වෙන්න ඕනේ. එල්ලෙන්ට තනක් හරි තනක් කලබල වෙන්න මොකුත් බෑ. මේ කොහොමද කොහොමද මේකේ ගොඩ එන්නේ කියලා හානිය අවම කර ගැනීම සඳහා අඩුම ගානේ නිශ්චලව ඉන්න ඕන හෙල්ලෙන්නේ නැතුව ඉන්න ඕන මොන වෙනකන්ද කවුරු හරි <laughs> එනකන් අඩුම ගන්න නේද ඒ වගේ තමන්ගේ ජීවිතයේදී කලබල වෙන වෙලාවල් වල තමන් ඒ වගේ හානිය අවම කරගෙන ප්‍රශ්නෙට මුහුණ දෙන්න පුරුදු වෙලා තියෙනවද කියලා බලන්න හරි දරා ගන්න පුරුදු වෙලා තියෙනවද කියලා බලන්න අපි වීරය ගැන ගොඩාක් දර වීරිය මුජ්ජංගය ගැන කතා කරන්නේ දැන් අද මේ කතා කරන්නේ නිවන් දකින්න එක ගැන නෙවෙයි නමුත් නිවන් දකින්න එක ගැන තමයි ඇයි එහෙම කියන්නේ මම නේද නිවන් දකින්න කියන්නේ ඉහළ ඉලක්කයක් මම මේ ලෞකිකත්වය ගැන කතා කරනවා. කතා කරාට ඒක කොතෙන්ද ගැලපෙන්නේ? ඉදිරියට මේ පොඩි තැනකදීවත් Taman ඉදිරියට යන්න බයනවා. මේ හිතේ වික්ෂිප්තභාවයන් ඇති අයින් කරගෙන ක්‍රමානුකූල භාවනාවකට හිත යොමු කරගෙන ඒකාග්‍ර කරගන්නේ කොහොමද? නේද හැමෝම දුවන් දාගෙන භාවනා භාවනා භාවනා භාවනා කියලා. මමත් භාවනාම උගන්නා. නේද? නමුත් මම මේ භාවනාවට කලින් මේවා එන්න ඕනේ. හරි. තියෙන තියෙන ඉහළ නේද භාවනා දවස් ගණන් භාවනා කරන්න ඕනේ කියලා උත්සාහ කරනවා තමන්ගේ තියෙන ළඟම තියෙන අඩුපාඩු හදාගන්න උත්සාහ කරන්නේ එහෙනම් මේ අඩුපාඩු සකස් කරගන්න භාවනාව හේතුවක් වෙනවා වගේම භාවනාවට මේ තමන්ගේ තියෙන ශක්තිය හේතුව දරාගෙන වැඩ කටයුතු කරගන්න පුළුවන් වෙනවා දරන්න පුළුවන් වෙනවා ගෙවුලන්නේ නැතුව රත් වීම නැතුව හරිද කලබල වෙන්නේ නැතුව ඒ තැනේදී නිරවුල් මනසකින් මුහුණ දෙන්න පුළුවන්කම Tamanට තියෙන්න ඕනේ එතකොට අන්න එහෙම තමයි බෞද්ධයා නායකයෙක් බවට පත් වෙන්නේ. බෞද්ධ සංකල්පය පින්නත් මේ පැහැදිලිවම පැහැදිලිවම බෞද්ධ සංකල්පය අපිට තමන් ඉන්න තරාතිරමේ ඉඳලා නායකත්වයකට හුරු වෙන නායකත්වයට පුරුදු වෙන දෙයක් බවට පත් වෙන නායකයෙක්ගේ ලක්ෂණ තමන් තුළ විද්‍යාමාන වෙනවා. ආරම්භ බලන්න. බුදුරජාණන් වහන්සේ තමයි ලෝකේ උත්තම නායකයා. ආදර්ශ සම්පන්නව කටයුතු කරා. එහෙම නේද? හා එහෙනම් ඊළඟ කාරණා මොකක් වෙන්න ඕනද? දුන්නද අවවාද කට්ටියට? අවවාද දෙනකොට යටින් මොන හරි තිබ්බද? මට නම් කරන්න බෑ නේද අනිත් අය කරන්න ඕනේ. ආදර්ශේ නොහිත අවවාද දුන්නා නම් තමන් ධර්මයේ පෝෂණය වෙලා නැහැ. තමන් ධර්මයෙන් පෝෂණය වෙලා නැහැ. හැම වෙලෙම බලන්න ඕනේ මම මම කාට හරි අවවාදයක් දෙන්නේ ඒකේ ආදර්ශේ පිටා සිටමයි. එතකොට තරම් හයියක් තව කිසිම වෙලාවක නැහැ පිළිගන්න. තමන් දෙන අවවාදය දෙනකොට තමන්ට දෙන්න පුළුවන් නම් මේන් බලන්න මම මෙහෙම ඉන්නවා ඇයි නේද? මෙන්න මෙතෙන්ට පුරුදු කරන්න කියලා Tamante අවවාදය දෙන්න පුළුවන් නම් අන්න බලන්න එතන තමයි තියෙන වටිනම දේ. දෙන්නේ නැහැ දන්සලෙන් කාටවත්වත් නේද? නැහැ කැමති අයට දෙන්නේ නැහැ අකමැති අයට නොදී ඉන්නේ නැහැ කියලා Tamante නේද කියන්න පුළුවන් ගිය සැරේ මම නායකය වෙලාවේදී මම මෙහෙමයි. කිසිම කෙනෙකුට මෙතන අගතිගාමීව කඩතු කරන්න දුන්නේ නැහැ කියලා මේ සැරේ දන්සල් කමිටුවේදී ඔන්න කතා කරන්න පුළුවන්. එහෙනම් හයියෙන් කතා කරන්න පුළුවන් කාටද? දවසම්පන්නව කතා කරන්න පුළුවන් කාටද? Taman ආදර්ශයෙන් හිටියානම් පුළුවන් නම් කියන්න බලන්න හා කියලා කතා කරන්න පුළුවන්කම තියෙනවා. යාට ඔක්කොම කුණු පියාගෙන කතා කරන්න ගියාම මොකද වෙන්නේ? පල්ලහැට වැටෙනවා. නේද? බයයි. අනිත් අය මොනවාරි කියයි කියලා බයයි. ඉතින් එහෙමනම් නේද බෞද්ධයා එහෙම නෑ බෞද්ධයා බෞද්ධ සංකල්ප වලින් පෝෂණය වෙන කෙනා ආදර්ශයමයි එයාගේ පණිවිඩය. වික්ෂුන් වහන්සේ ගැන අපි කතා කරන්නේ විදියට බොහෝ වශයෙන්. එහෙනම් ආදර්ශයමයි පණිවිඩය. ආදර්ශයමයි ආදර්ශයෙන්මයි පණිවිඩ දෙන්න හදන්නේ. එහෙනම් එහෙනම් බෞද්ධ සංකල්පය අපි එහෙමින් සරේ කොතෙන්ද වැදලා දාන්නේ අන් අය මෙහෙවන තැනකට පවා අපිව යොමු කරනවද නැද්ද යොමු කරනවා නේද ඊළඟට බලන්න පොඩ්ඩක් තමන්ට නැතත් අන් අයට යමක් ලැබෙන්න ඕනේ කියලා හැම මේ මොන හරි දෙයක් හම්බෙනකොට එහෙම මට නැති වුණාට කමන්නේ අනිත් අයට කියලා එහෙම මොකක්වත් ඉද්දක් දන්නේ නැහැ ඉතරේද. කෑමක් එහෙම හම්බෙච්ච වෙලාවක හරි. අන්ත දරුවන්ට විතරක් නෙවෙයි. හරි. දරුවන්ට විතරක් නෙවෙයි තුනත් නේ සාමාන්‍ය ගෙදරක ඉන්නකොට සාමාන්‍ය කොහේ හරි තැනක පොඩි තැනක කටයුතු කරනකොට අනේ මට නැති වුණාට කමන්නේ මට නැති වුණාට කමන්නේ අන්න අයට මේ දේවල් ලබා දෙන්න කටයුතු කරන්න ඕනේ කියලා එහෙම එකක් තිබ්බත් නැහැ මඩිය කර කරගන්න නැති ගතිය. තමන්ගේ මඩිය. නේද? එතකොට ඒ සංකල්ප අනිවාර්යයෙන්ම මෛත්‍රී සහගතව කරුණාවෙන් ලද දෙයින් තෘප්තිමත් වෙන තෘප්තිමත් වෙලා තමන්ට තමන්ට නැතත් අන් අයට කියලා මෛත්‍රී සංකල්ප වර්ධනය කරන්නේ කොහෙන්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ නේද? ඒ වගේම Tamanට ලැබිච්ච දේවල් තියෙනවා නම් අනේ මේ දේවල් හොඳටම ඇති. ආයෙ මට තවත් හිතන්න දෙයක් ඇත්තේ නෑ. මට ලැබිලා තියෙන්නේ කර්මානුරූප. මට මලාතේකට. අනුන්ගේ දෙයක් නම් ඕනෙම නෑ. අනුන්ගේ දෙයක් නම් ඕනෙම නෑ කියලා. තමන්ගේ අතුලාන්තයෙන් පිරිසිදුව තමන්ගේ දේ පාවිච්චි කරන්න හැඟීම් ඉපදුනා දන්නේ. නේද? එහෙම වුණා නම් තමන් ධර්මයේ පෝෂණය වෙලා අනුන්ගේ දේවල් කෙරෙහි ගිජුකම් අනුන්ගේ දේවල් කෙරෙහි හොරෙන් බලන ගති ඒවා ලං කරගන්න බලන ගති ආන් ඒ වගේ මානසිකත්වයෙන් අපි මෙදෙන්න ඕනේ. අර කුහකකම්, ඊර්ෂියාකම්, ක්‍රෝධකම්, වෛරීකම් නේද? මේ හැම දෙයකටම ප්‍රතිවිරුද්ධ අන් මත ඉවසන ස්වභාවය. එහෙම එකක් ගම පොඩ්ඩක් මේක කියලා වල කරන්න පුළුවන් එකක් නෙවෙයි. නේද? නමුත් නේද අපි වැඩියෙන් වුණා දේ ටික මම කියන්නේ. කවුරු හරි වෙන කවුරු හරි තව කෙනෙක්ගේ මතයක් කියනකොට එයාගේ මතය කියනකොට ඉවසගෙන අහගෙන ඉන්න පුළුවන් ද දන්නේ අන්න ඒගේ මතයක් ඉවසන්න බැරි නම් තමයි භාවනාවෙන් පෝෂණය වෙලා නැහැ. සාවධානව අසාසින්දලා අඩුපාඩු කරුණාවෙන් පැහැදිලි කරලා දෙන්න පුළුවන්කම තියෙනවා නම් ජීවිතේ සකසුරුවම් නම් ඒ වගේ වැඩක් කරන්න පුළුවන් තත්ත්වෙට හොඳයි එහෙම ඉන්නවා නිවසේදී ඒක පුළුවන් වෙන්න අන්නයිගේ මත ඉවසන ස්වභාවයක් තියෙනවා එතකොට මෙවැනි සංකල්පනා බොහෝමයක් වෙනත් එකතු වුණා නේද ආන්ගේ එකතු වෙන තැන නොසැලෙන නායකත්වයක් අසහාය නායකත්වයක ලක්ෂණ පිළිබිඹු වෙනවද නැද්ද නේද? එහෙනම් පුරුදු වෙන්න තියෙනවා. නේද? ඒතර වෙන කුමන සංකල්පද ඊතරම්ම නායකයෙක්ව සකස් කරන්නේ? නේද? එහෙනම් නායකයෙක් සකස් වෙන්න ඕනේ කොහොමද? බෞද්ධ සංකල්පවල පෝෂණය බෞද්ධ සංකල්පවල පෝෂණයෙන් තමයි නායකත්වයන් සකස් වේ යුතු තියෙන්නේ. හරි. ඉතින් අපිට කල්පනා කරන්න දෙයක්ත් තියෙනවා මේ අතර වාරයේදී. අපිටත් රටක් ලැබුණා. නේද? රටක් ලැබුණා පින්වත් මේ විදාහ ලැබිච්ච දවසේ ඉඳලා අපේ නායකයෝ බිහි වුණා. ඒ නායකත්වයන් තුල අපි කල්පනා කරන්න ඕනේ කොයි තරම්නම් ඒ නායකත්වයන් සාර්ථකද කියලා. ඇයි අපි රට ගැන කතා කළ යුත්තේ? ඇයි අපි රට ගැන කතා කළ යුත්තේ? අපේ රට තමයි බුදුරජාන් වහන්සේගේ ධර්මය නේද පවතින ඒක ආරක්ෂා කළ යුතු ජාතියක් ඉන්න රට. ඉතින් මේ රට සුරක්ෂිත වුණොත් නිවන් දකින්න ඉතුරු වෙනවා. එහෙනම් රට ගැන අපි කතා කළ යුතුයි. රට ගැන කතා කරන්න ඕනේ එහෙනම් රටෙහි කවදා හරි දවසක යහපතක් වෙන්න නම් බෞද්ධ සංකල්ප අනිවාර්යයෙන් මිනිසු තුළ නොයෙකුත් නොයෙකුත් නොයෙකුත් අපේ රටේ දූෂණය සිද්ධ වෙන වංචා සිද්ධ වෙන නොයෙකුත් අකටයුතුකම් සිද්ධ වෙන විශේෂයෙන් නාස්තිය සිද්ධ වෙන ටික අයින් කරා නම් දූෂණ වංචා වලට තියෙන ඉඩකඩ අයින් වුණා නම් කවර හෝ ඍජු නායකත්වයක් යටතේ කවදා හරි දවසක ඒ ඇති නිකුත් කරන්න ඕනේ. ඒ තරම් හොරාපන. ඒ තරම් පව් කරගන්නවා. ඒ තරම් කුම්බාණ්ඩ ජීවිතවලට ලෑස්ති වෙනවා. අනාගතේ කුම්බාණ්ඩ වෙන මේ ජීවිතවලට ලෑස්ති වෙනවා. ඒ ටිකට මඟ පෙන්වන්නේ නේද? ඒක හැම ඒක වෙන්නේ මොකද්ද හැමතැනම බලයෙන් පොඩි තැනේ ඉඳලා තමන්ට තියෙන බලයේ කොටසේදී මුර්ජාවටපත් වෙනවා. ඒ කියන්නේ සිමුලාවටපත් වෙලා කටයුතු කරන හින්දා හැමදාම රටක් වශයෙන් අපි පහළට වැටෙනවා. ඒකෙන්ද බෞද්ධ සංකල්ප, නිවැරදි සංකල්ප පුංචි තැනේ ඉඳන් සකස් කරන්න වග බලා ගන්න ඕනේ. ඒකෙන් කිසිම කෙනෙකුට බෞද්ධ සංකල්ප තුළ පැහැදිලිවම හැමෝටම මෛත්‍රිය තියෙනවා. නේද? බෞද්ධ සංකල්ප වල දබරගිල්ල ඉස්සෙන්නේ නැහැ. එහෙනම් හැමෝටම සමානාත්මතාවයක් ඇතුව ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි වැරදි කරන අයට පැහැදිලිවම දඬුවම් දෙන්නේ හදාගැනීමේ අරමුණේ. ඒ හින්දා වැරදි කරන අය වැරදි කරන විදිහට දැනගන්නේ රටක් දියුණු කරගන්න නම් බෞද්ධ සංකල්පවල අත්‍යවශ්‍ය බව තියෙන බව දැනගන්න ඕනේ. දන්සල දන්සලක් වෙන්න ඕනේ. නේද? හැමතැනකම ඉතින් අපි මේ ඔක්කොම දිහා බලලා මොකද කරන්න ඕන? ඉස්ලාම තමන් හැදෙන්න ඕනේ. ඊළඟට තමන්ගේ පවුල හදන්න ඕනේ. ඒ පවුලෙන් ලැබෙන පන්නර අරන් ගිහිල්ලා මරණාධාර සමිතිය හදන්න. හරිද? ගමේ තියෙන සමිති ටික හැදෙන්න ඕනේ. ඒ සමිති හරහා ගම හැදේ. ගම හරහා රට හැදේ. ඉතින් හැමෝටම වගකීමක් තියෙනවා. එකමුතුව ජීවත් වෙන්න ඔය කිව්ව කාරණාත් එක්ක තමන් පැහැදිලිවම නිවැරදි නායකයෙක් බවට පත් වෙන්න ලොකු උත්සාහයක් ගන්න. එහෙම උත් අපිට රට රැක ගන්න පුළුවන්කම තියෙනවා. ඒකින්ද හැමෝම දිහා හැරෙන්න ඉස්සෙල්ලා අපි අපි දිහාවට හැරෙමු. හැරිලා කටයුතු කරමු. ඉතින් එවැනි උතුම් ආකාරයට කටයුතු කරමින් මේ රට රැකගත්තොත් ශාසනය රැකගන්න පුළුවන්කම තියෙනවා. ශාසනය රැකගත්තොත් රට රැකෙනවා. ඒකින්ද එවැනි සංකල්පනා ඇති කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසරත් සුවපත් කරගෙන ඇලී ගැලී නැතුව කටයුතු කරලා උතුම් නිවන සාන්තියෙන් සැනසෙනවා කියලා අදිෂ්ඨානය ප්‍රාර්ථනා ඇති කරගන්නවා. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.